රඟපෑන් රංගවීරසිංහ මලින්ත දේශප්‍රිය සකුන්තා ප්‍රසාදිනී වදුගේ පාලිත අබේරත්න ජූඩ් අයිව නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංග මඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේ Thank you. කරුණයක් සහ උරුමයක්. ආ රුක්මන් මොකෝ මල්ලි උඹ කාඩ්බෝඩ් එක අද මේ පැත්තෙන් එලා ගත්තේ ඈ කොහොම නිදා ගන්නද රුක්මන් අයියා එතන කුළුණට එහා පැත්තේ බලු දණ්ඩෙක් දරා කරලානේ බල්ලෝනේ ආ දන්නා ඈ මේ මෙතන කුළුණ ඕ මෙමෝරියල් එකක් කියලා දැන් නම් ඉතින් අපේ මිනිස්සු දන්නේ නැහැ ඔබ කාලාදී ආ ඔව් දැම්ම හොඳ සයිබර් ඩයට් එකක් සෙන්දුර් ලොජික් එක. රූපණ අයියා. අනිත් වෙනකන් ඉති රිම් එකෙන් තමයි අදින්න වෙන්නේ මට. ඇත්තටම කෝඩ් එක ගහලා නම් උඹට රුපියල් 20ක් විතර අනේ දෙන්න බැරි ගමන් නැහැ මට. අනේ ලොකු උදව්වක් රූපණ අයියේ. මේ හෙට උදේට ගමු. ආ එහෙමද? ආ මේ මේ පේනව නේද? ඈ මෙච්චර හැඳ වෙලා තියෙද්දි මේ පාක් එකේ එහාට මෙහාට සක්මන් කරන මිනිසුන්ට වගේ වගක් නැති වගේ ඉන්නේ මිනිසුන්ගේ තියෙන දුක් කරදර ගැන. හා. හරියක් මේකින් අරුණ අයනේ මේ මේ විනෝද සෙල්ලක්කාර වයස විනෝද සෙල්ලක්කාර තරුණ වයස එහෙම එකක් නම් ඉතින් මට කවදාවත් තිබුණේ මතක ඇති කාලේ ඉඳලම වැඩි හිටිවයි. හ්ම්. හරි. රූපණයි. අර අර ඈත ආකාශේ ඉහළට පියාඹන වවුල් රැන බලන්න. බලන්න. කොච්චර ලස්සනද. අර නිකන් පී අකුරේ හැදේට පෙළ ගැහිලා එහෙම වෙන්නේ උන්ට හොඳ නායකයෙක් කොච්චර හොඳද අපටත් ඒ වගේ නායකයෙක් හිටියද වවුලෙක් ඈ ඒ වගේ නායකයෝ තමයි බං අපිට කවදා හිටියේ ඒපාර මේ පැත්තට ජයවතියක් අත්දෙන්න බෑග් එක කරේ එල්ලගෙන උකුල දෙපැත්තට පද්ද පද්ද ෂා මාර ගමනන්නේ රුබන් අයියා මේ අර බලන්නකෝ මේ මේ බඩුව මේ පැත්තට ඉනවා බඩුව එන්න දෙපැලෙන් ඈ කාටද ඔබ බඩුව කිව්වේ ජයවතිට දැන් රූපණයි මේ ඔලුප්පුවට කිව්වා නෙමෙයි. එයා කරන ජොබ් එකේ හැටියට කවුරුත් ඉතින් එයාට කතා කරන්නේ එහෙමනේ. මේ රූපණයි මේක මේ බොහෝම ප්‍රයිවට් කතාවක්. මට මේ ඔව් ඔව් ගොඩක් මොකද? මේ ජයවති අක්කට ඉතින් මම කැමති දරිද පොලිසම ඈ මේ රුක්මන් රුකරයි මේ ඔබ මං කවුරු කියලා හිතන්ද ඔය කතා කරන්නේ ඈ කරවුකාරයෙක් නෙවෙයි එයා හතර පොයට සිල් ගන්න උපාසකම්ම කෙනෙක් ගන්නටයි මං මේ මිනිස්සයා ගැන හිතාගෙන මම මේ ඔය වගේ නරක ජොබ් එකක් කරන ගෑනු කෙනෙකුට ජොබ් එක නරකයි ඈ ජොබ් එක නරකයි ඒ වුණාට ඔබේ හිතේ තියෙනවා අපූර්ව <laughs> කතාවක් ඈ යකෝ බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු සාමා අම්බපාලි වගේ ගැන්ගෙන ඔබ ටිකමටවත් අහලා නැහැ. ඔව් රුබනේ. හරි. අනේ අනේ රුබනේ අනේ දැන් ටිකක් ටිකක් මේකට දෙනවා මං ගැන මොකක් කියන්නේ බා. ආ. ජයවති මේ මොකද ජයවති නංගි මේ පැත්තට හැරුණේ. ආ? මට හිතුණා මේ අද රූපන් අයලට කෑමට මොන හරි තියෙන්න ඕනේ කියලා. ඉන්නකෝ මේ. ආ. ආ. නේද? මොනවද මේ? මාළු පාන් දෙහිකුයි කේක් කෑලි දෙහිකුයි ගන්නකෝ නේ. ජයවති අක්කට අද ජය වෙලා වගේ යා. වරදක් නෑ මල්ලි. ඇත්තම කියනවා නම් අද මට බොහෝ ගුණ යහපත් මහත්තයෙක් මුණ ගැහුණා. හොඳට සැලකුවා. අන්තිමට ටෙලිෆෝන් නම්බරෙන් දුන්නා කියනකෝ. කතා කරන්න කියලා. හරි මේ බොහොම සන්තෝෂයි ජයවති නංගි. <laughs> ආ මෙන්න රුක්මන් මේ මේ කරා මාළු පාන එක. මේ කැලි දෙක ඔලොකු ඉත්ලා ගන්න ඕනේ පස්සේ ගන්න. ආ රුක්මන් තාම බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් වැඩද? ඔව් ඔව් මේ ඒත් නගර සභාවේ හරි සංස්ථාවේ හරි කම්කරු වැඩක්වත් අල්ලගන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ අපේ ෆෝමන් කාර්යය කිව්වා මම මන්ත්‍රීතුමා ළඟට එක්කන් යනවා කියලා. ආන්න හරි. ආන්න හරි. <laughs> මන්ත්‍රීතුමාලට පුළුවන් ඕන තරම් රස්සාදේ. ඈ ඒ පුතෝ නිකන්නම් බලාපොරොත්තු වෙන්න එපා. ඇත්ත ඇත්ත. ඒකනම් සහතික ඇත්ත. මට උනත් දැන් මේ කරන රස්සාව ලැබුණේ മന്ത്രിතුමාගෙන්ම තමයි. ඒ මදිවට මට බෝනස් හැටියට මිස් දරුවෙකුත් හම්බ වුණා. අප් මේ මං දැනන් හිටියේ නෑනේ. ඉතින් මං කීවේ නෑනේ රූපනේ දැනගන්න. ආ ඔව් මේ දැනගත්තයි කියලා ඉතින් කරන්න දෙයක්වත් නෑනේ. රූපණ අයියා අසාධාරණයට විරුද්ධව සටන් කරන්න තනියම බෑ. ඒක ඇත්ත. අපි ඉතින් යුනියන් හදන්නේ. හැරත් මේ රටේ මිනිස්සු පුදුම જાතියක් නේ මල්ලි. නේ මං යනවා. මම යනවා රූබන් අයියේ. ආප ටිකක් කඩෙන් ගත්තා රූපට දෙන්න කියලා. ඔව් ඉතින් ඒ ගෑණි. එච්චරම ඩියුටි හම්බෙන්නේ නැහැ නේ අයියේ. මං යනවා මේක දෙන්න ඕන. හරි හරි. ආ හා හා. ආ රුක්මන් මේ මොකෝ මේ ගල් ගැමුණා වගේ බලන් ඉන්නේ. මේ මට මගේ අම්මා ගැන මතක් වෙනකොට හිතට දුකයි රූපණයි. අම්මා ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා මම රූපණයට කියලා තිබුණා. ඔව් ඔව් ඔව් මං ඉතින් ඇහුවේ නෑනේ මිනිහෝ මම මං කිව්වේ මං කිව්වේ බොරු රෝමනයි මගේ තාත්තා මැරුණාට පස්සේ මේ තාත්තා මැරුණයි කිව්වේ මේ ඇක්සිඩන්ට් එකකින්නේ හ්ම් එහෙමද අම්මයි මායි තනි වෙලා හිටියේ මම පුංචි සංගීතයේ අපේ අම්මා මාව සමහරක් දවස්වලට එක්කගෙන යනවා ඒ ළඟ තිබ්බ හෝටලයකට තව අංකල් කෙනෙක් එක්ක. කෙළවරේ මේසෙක මාව වාඩි කරවල මට කැවිලි පිඟානක් ගෙනල්ලා දෙනවා. එයාලා ටික වෙලාවකින් එනකම් ඕන තරම් කන්න කියලා. මට යාන්තම් තේරෙන වයස එනකොට අපේ අම්මා මාව පන්සලේ ලොකු හාමුදුරන්ට බාර දුන්නා. මේ මහාන වෙලා හිටියා කිව්වනේ. ඔව් රූපන් අයියා. ඒත් ඉතින් අන්තිමේදී බැරිම තැන මගේ සිවුර බෝගහ මුල තියලා පින් පෙට්ටියෙන් සල්ලි තරම් පන්සලේ පැනලා මං ආවා. එක එක තැන්වල වැඩ කරා. ඒ හැම තැනකින් කන්න බොන්න හම්බුණා. එච්චරයි. ඊට කාලයකට පස්සේ මං ආපහු ගියා අපේ ගමට. අම්මා බලන්න. ආ ඉතින් අම්මා තියා අපි ඒ කාලේ හිටපු පුංචි ගෙදරවත් දැක ගන්න හම්බුනේ නෑ රුමනයි. ඒ ඔක්කොම සුනාමියට ගහගෙන ගිහිල්ලා. හරි හරි. ඕවා දැන් මතක් කර කර ඉඳලා පළක් නෑනේ බං. හ්ම්. හ්ම්. ඒකත් ඇත්ත තමයි. මම දැන් දවල් කාලෙට මේසන් බාස්ලට අත්තට. රැට මෙතන නිදාගන්න. හැබැයි කැමැත්තකින් නෙවෙයි. මට ඉන්න තැනක් නැති ඉඳලා රෝබනයි. මම මෙතන නිදාගන්නේ අකමැත්තකින් නෙවෙයි. නිදහසේ ඉන්න පුළුවන්. මෙතන මේ පොචර්ලා මං ගැන දන්නවා. ඒ හින්දා මිසක් මේ පාක්කේ ලකින්න කාටවත් අවසරයක් නැහැ. මේ රූපණයි රූපණය පවුලෙලා හිටියා කියලා කිව්වනේ මට කන්නේ. ඔව් ඔව්. හ්ම්. මම ඔබට කිව්වේ මගේ පවුල ඉංග්‍රීසි ටියුෂන් ගුරුෙක් එක්ක පැනලා ගියා කියලා. ආ ඔව් ඔව් කිව්ව තමයි. ඒක සිද්ධ වුණේ ඇක්සිඩන්ට් එකකින් පස්සේ රූබන් අයියා ඉස්පිරිතාලේ ඉඳලා ආපහු ගෙදර ඔව් ඔව් හ්ම් ආපහු ගෙදර ගිහින් මාස 6කට වැඩි ගියේ නෑමයි. පුදුම ගෑනු නේද රූබන් අයියා ඈ නෑ බා මම පුදුම වෙන්නේ නෑ ඒක. ආ රුබනයි මට මේ අමතක වුණානේ කියන්න. මොකද්ද? පෙරේද රෑ. මං හිතන්නේ දෙගොඩ හරි ජාමේදී මේ මේ රූපණයි සීනේ බය වෙලා කෑ ගැහුවනේ. මේ නොකියලද කෑ ගැහුවේ. එක වතාවක නම් බොහොම වේදනාවෙන් වගේ. තවක දිංග වෙලාවකට පස්සේ කවුද ළමයෙක් ගැන සන්තෝසයි සන්තෝසයි කියලා කාට හරි මොනවද කිව්වා. හරි. මං හිනයක් දැක්කා. මට මට යාන්තම් සෝන්නේ ගිහිල්ලා. අන්නේ මොකද මේ ඔයගේ හැදෙන්නේ මොකද මේ මේ මේ මේ නුඹන්ට අද ගෙදර යන්න පුළුවන්. හොඳයි. ළමයෙකුගේ ජීවිතේ බේරගන්න රූපන් කරලා තියෙන විශාල පරිත්‍යාගයක්. පිලිස්සුන් තුවාල පරීක්ෂා කරපුවාමයි අපට වැඩේ පැරෑරුම්කම වැටහුනේ. ඒ හින්දා අපි ප්‍රතිකාර කිරීමේදී විශේෂ උනන්දුවක් ගත්තා. ඒත් මේ යම් යම් අපහසුතා පවතින්න පුළුවන්. සමහර විට කල්යාමේදී ක්‍රමේ යහපත් අතට හැරේ. Thank you doctor. මාත් එක දින දරුවගේ ජීවිතයේ බේරුම් බව දැනගන්න ලැබුණානේ. ඒක ඒක මගේ හිතට ලොකු මොකද රූපන් අයියා මේ නිකන් ඉබේට වගේ hinaවක් ගියේ නෑ හොඳ හීනයක් නිමලේ මට පෙනිලා තියෙන්නේ මට නම් හීනෙන් හරි හොඳ දෙයක් වෙන්නේ කලාතුරකින් මේ ළඟදී දවසක් මං හීනෙන් මහ ලොකු හෝටලේ ආර පාටිස්කට ගිහින් උබන් අයියට කියන්න kottu roti biryani fried rice whisky brandy අරවද මේවද රාජකීය කෑම වේලා මාත් ඉතින් මදි නොකියන්නේ රූපන් අයියේ ඉතින් හැටියට ඩයට් එක දාගෙන දාගෙන යන අතරේ කුඩා චි එකපාරටම නිින්දෙන් ඇහැරුණානේ එක් කොහෙද යන ගස්ගෙන්ද මූට පැන රූප නැයි හැබැයි මට නොලැබෙන විදිහේ රජ කෑම වේලක් ඊනෙන් හරි භුක්ති විඳින්න තිබ්බ අවස්ථාව නැතුව ගිය අර කොහෙද යන ගස්ගෙන් දෙකින්ද මේ රොක්මන් මල්ලි මේ එන්න මේ බෝතලේ මේ හිතේ ඇති. ඔබත් ටිකක් දාගෙන බීපන් ඈ. මේ මං ගිහිල්ලා මේ වරක් තියෙනවා නිදහස් වෙලා එන්න. හා හා හොඳයි රූපණ අයියා. මොන මොනවා කිව්වත් උබනය ජයවති අක්කයි අතර සම්බන්ධයක් තියෙනවා. කිසිම සැකයක් නැහැ මං ඉතින් ලෙවල් එකෙන් පහළයිනේ <laughs> ඒ හින්දා මිනිහා කැමති නැතුව ඇති මංජයවති අක්කට පාට්ටු වෙනවට <laughs> ඒ වුණාට මමත් ඉතින් මොකක් කරේ චිල්මාට් එකක් කල්පනා කරන්න ඕනේනේ කේක් කැලක් කරන් කන්න ඕනේ තේ ටිකක් පොඩි. බබා ආ අපි මේ මේ පැත්තේ පොකට් එකේ බිස්කට් පැකට් එකක් තියෙනවා. කමන්න ඒක කොහොමද තිබුණේ? දැන් අප අප අන්න රූපට යන්නේ මොකක්ද? මන්මල්ලේ මොනවද ඔයක මේ කියලා දාන්නේ? දැන් අයිමෙල් කේක් කැල. ආ එවලේ මං උඹට දෙන්න හප්පුවාම එපා කිව්වනේ. ඈ ඒ දැන් මට හිතුණා මේ මොනවද ඔබට හිතුනේ? ආ වක් කරගත්තු තේ ටික බොන්න ඉස්සෙල්ලා බිස්කට් එකකුත් කන්න තිබුණා හොඳයි කියලා මම හිතුවේ මේ. ආ එහෙම ආ ආ එහෙම හරි හරි. එහෙමනම් මෙන්න ආ මම ඔබට දෙනවා කිව්වා රුපියල් 20. ආ ගනි රුපියල්. ආ මෙන්න මේ මේ විස්කෝතු එක. මේකත් ගනි. නෑ රුපියල්. මේකත් මෙව කාපා. නෑ නෑ මම යනවා මම යනවා. රුපියල්. <laughs> නෑ මම මේ අනේ රුපියල්. අනේ නැති අතරේ ඔබ මොකටද මගේ ඔලුව වෙන්නේ? මම මං ගේ මං කො කො කො කො හිටපන්. මං යනවා මං යනවා. මේ ජයවති මේ පැත්තට එනෝනේ. ඒ ඒ මනුස්සයාට කියන එක මේ මොකරු වෙනයි. මේ ඕලගුවත් කරේ දුවන්නේ. කලබල වෙනවා. මේ මං මං යනවා ජයවති නයි. ආ කොහේ යන්නේ? ඇයි? මොකද උනේ? ජයවති නංගී අපට අපිට බෙදා හදා ගන්න කියලා තිබුණේ එකම එක දෙයක් විතරයි. ඒ ඒ විශ්වාසය. ඒක ඒක අර මිනිහ නැති කෙරුවා. ඔය වගේ මිනිස්සුත් එක්ක මට එකට ජීවත් වෙන්න බැන්නයි. කොහෙද ඉතින් යන්නේ රූපමයි? යන්නේ? මට මට කොහෙද යන්න බැරි? හරි ඒක මන් දන්නවා. ඒ මේ මේ මං සහෝදරෙක් වගේ ආශ්‍රය කරපු රූප නයියා මේ විදිහට මෙහෙන් ඈත් වෙනකොට මගේ හිතට හරි දුකයි රෝබන් අයියේ. අනික අනික අයියේ මම පොලිසියට මාඩු වෙච්ච වෙලාවේ මම වෙනුවෙන් මේ අමතක කරලා දාන්න ඕව. හ්ම්. සුළු දේවල්. මේ එහෙමනම් මං කියන්නම් මේ මේ අයියා ඉන්න අපේ ගෙදර. මේ කාට කරදර කරන්න නෑ කිසිම කරදරයක් නෑ අම්මගේ කකුලක් නැතත් තවම ඇහි ආන්තමට පේනවා එයාගේ වැඩ කරගන්න පුළුවන් තරමට මේ ඔය මම පාවිච්චි කරන මෙට්ටි දෙන්නම්කෝ අයියට නිදා ගන්න මට ඉතින් ලෑලි දෙකක් තිබුණම ඇති වතුර පහසුකම අපිට තියෙනවා. මට මිනිස්සු හිතන්නේ මම ඇඟතුමක වැඩ කරනවා කියලායි. කිසිම කරදරයක් නෑ අයියේ. එතකොට පුතා පුතා ඉතින් මේ ඉස්කෝලේ යන්නේ වෙන දැනගෙන අතර දෙනානේ. ඉතින් කියලා 8000ක් ගෙවන මාසෙකට 8000ක් හොඳයි. මං මං ජයවතිගේ යෝජනාව පිළිගන්නා. පුතාගේ <laughs> වේදම මං බලා ගන්නවා. ආ? ඒ කොහොමද? මට ගෙන නිවන හමුදාවෙන් සෑහෙන වන්දන දලක් හම්බුණා. හැබැයි එමගේ පවුල පැනලා ගියාට පස්සේ ඉතින් මම ඒක බැංකුවේ දාගත්තා. ඔලියෙන් ජීවත් වෙනවා. හබියව. මේ රුබනයි එහෙමනම් අපි යන්න කලින් ආන්නර මල්ගහයට තියෙන බංකුවේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නද? Thank <laughs> you. Música භූමියක්. රෝහණ කස්තුරි වචනා කළ නාට්‍යයක්. රඟපෑම් රූබන් රංගවීරසිංහ ජයවති සකුන්තා ප්‍රසාදිනී බදුගී ගිනිමිවීම් සේවා නිලධාරී මලින් ප්‍රදේශක්‍රිය රුක්මන් පාලිත අබේරත්න වෛද්‍යවරයා ජූඩ් අයි. නාද සංකලනය අලින් ප්‍රදේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනය.